ධර්මදේශනා පෙළහරේ 91 වන ධර්මදේශනාව ලෙසයි මෙලෙස ආරම්භන්නට සූදානම. පින්වත්නි ධර්මදේශනාව පැවැත්වීමට මෙම පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्दम्मम् मुनिराजस् शृणन्तु सद्मुक्दम् दम्मसवनकालो अयम् भदन्ता दम्मसवनकालो अयम् भदन्ता दम्मसवनकालो अयम् भदन्ता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 ඉමස්මින් අසති දං හෝති මස්සු නිරෝධා ඉදං නිරුජ්ජති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තොත් ඒ අනුව අපේ සිතුවිලි නැගෙන විදිහට අපේ සිත සකස් කරගත්තොත් මේ ලෝකයේ තියෙන ලෝභ දේශ මොහ අයින් වෙනකොට ලෝකයේ අපේ தත්ත්වය දකිනකොට නැවත කෙලෙස් නූපදින தත්වයකට අපේ సంతානයපත් වෙනවා. ඉතින් එවැනි தත්වයකටපත් වෙන්න තමයි අපි මේ සියලු කැපකිරීම් කරන්නේ, ධර්ම ශ්‍රවණය කරන්නේ, ධර්ම දේශනා කරන්නේ, භාවනා කරන්නේ, සිල් රකින්නේ ඔක්කොම අන්න ඒ වගේ උතුම් தත්වයකට තමන්ගේ సంతානයපත් කරගන්නයි. ඒ සඳහා ප්‍රායෝගිකව කළ යුතු වැඩපිළිවෙළවල් පිළිබඳ සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මඟ කියන ධර්මදේශනා මාලාව. ඉතින් අපි පරිම උත්සාහ කරන්නේ එකතු වෙලා කතා කරන්න. එහෙම නැතුව ගොඩාක් ධර්ම කරුණු එකතු කරගන්න එක හරිය වටිනවා ධර්ම කරුණු විතරක් එකතු කරගත්තට හරියන්නේ නැහැ. මේ දිනවල අපි කතා කර කර ඉන්නේ පටිච්චසමුප්පාද ධර්මය අංකායතරණ විසුද්ධිය නමුත් හේතුඵල ධර්ම පිළිබඳවයි ඒ පිළිබඳ අපි තෝරගත්තේ කුසලය අකුසලය පිළිබඳ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන විදිහට කුසලයක් අකුසලය කුසල මූලය අකුසල මූලය පිළිබඳව දන්න කෙනා. සම්මාදිට්ඨියටපත් වෙන්නේ සියලු දුක් ගෙවන් කොට මේ මේ භවයේදීම නිවන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාව පැහැදිලි කරගන්නට තමයි ඊයේ දවසේ ධර්ම දේශනාව ආරම්භ කරේ. අද දවසෙත් ඒ සඳහා ඒ එවැනි අරමුණකින් තමයි අපි ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්නත් මේ මම ඊයේත් මතක් කරා අපි අපි දිහා හැරිලා බලන්න ඕනේ. තමන්ගේ సంతානගත වැඩපිළිවෙල කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා ඊටාම නිවැරදිව හැරිලා බලන්න ඕනේ. මම මේ අත්තන්ට මෙහෙම කියනවා. දැන් මේ මේ ධර්ම කරුණේ සඳහන් වුණා අපි ඊයේත් මතක් කරා. යමෙක් කුසලය දනීද යමෙක් අකුසලය දනීද යමෙක් කුසල මූලය දනීද යමෙක් අකුසල මූලය දනීද කියලා. මොනවද කුසල් කියන්නේ? පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සංකප්පලාපා දැඩි ලෝභය, දැඩි දේශය සහ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම. දැඩි ලෝභයෙන් වැළකීම, දැඩි දේශයෙන් ඒවායින් දේශයෙන් අයින් වීම සහ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම කියන ඒවා දස දස කුසල ගණයට වැටෙනවා. ඒතර මූලිකව අපි ළඟ ඒ කුසල සංවර්ධනය වෙලා තියෙනවා. මේ කුසල් වලට හේතු වෙන මේ ලෝකයේ කිසිම දෙයක් කිසිම දෙයක් හේතු නැතුව සකස් වෙන්නේ ලෝභය, දේශය, මෝහය හිඳයි මේ කුසල් පැනෙන්නේ. කුසල් පැනෙන්නේ ලෝභය, දේශය, මෝහය හිඳයි. එතකොට අපිට බලා ගන්න වෙනවා ලෝභ, දේශ, මෝහ ඇති වෙනවාද නැද්ද කියලා. හරි? ලෝභ, දේශ, මෝහ ඇති වෙන්න පින්වත්නි ඇයි කියලාත් අපිට බලා ගන්න වෙනවා. ඇත්තටම අපිට මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව ලෝභයක් ඇති වෙනවා නම් ඒ ලෝභය ඇති වෙන්නේ ඒ වාගේ මේ ආසන්නයේම තියෙන මේ ළඟ ළඟ තියෙන අනිත්‍ය ස්වභාවය අපේ හිතට වැටහෙන්නේ නැති හින්දායි. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය කියලා කියන්නේ නිට්ටව තියාගන්න බැරි ස්වභාවය. හරිද? නිට්ටයව වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න බැරි ස්වභාවය අපේ හිතට දැනෙන්නේ නැහැ. ආන්ගේ දැනෙන්නේ නැති හින්දා අපිට ඒ වස්තුන් පිළිබඳව හැම වෙලේම වෙනස් වෙනවා නම් යමක්. ඒ ගැන මට ලෝභයක් ඇති වෙද කියන්නේ? හැම වෙලේම වෙනස් වෙනවනේ. නේද? හැම වෙලේම යමක් වෙනස් වෙනවා නම් ලෝභයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙන්නේ නෑ හොඳට විශ්වාසද ඇයි ඉතින් මගේ දරුවා හැම වෙලේම වෙනස් වෙනවානේ ම්ම් ළමයා කෙරෙහි මට ලෝභයක් තියෙනවද නැද්ද ළමයා කෙරෙහි මට ලෝභයක් තියෙනවා හැම වෙලේම වෙනස් වෙනවා නේද එතකොට බොහෝ හැම වෙලේම වෙනස් වෙන බොහෝ දේවල් ගැන අපිට ලෝභයක් තියෙනවා හැම වෙලේම හැම දෙයක්ම වෙනස් වුණත් මට ලොකු ලෝභයක් ඇති වෙන්න හේතුවක් තියෙනවා සමහර දේවල් මේ ලෝකේ වෙනස් වෙන්නේ කාට ඕන විදිහටද කාගේ කැමති විදිහට මං කැමති විදිහට වෙනස් වෙන දේවල් නැද්ද සමහර දේවල් වෙනස් වෙන්නේ මං කැමති විදිහටයි සමහර දේවල් වෙනස් වෙන්නේ මං අකමැති විදිහට මං කැමති විදිහට වෙනස් වෙන දේවල් ගැන අපිට ලෝභය උපදිනවද නැද්ද ඇයි ඔන්න මම කාගේ හරි කාගෙන් හරි හිතකින් කාගෙන් හරි පුද්ගලයෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවා. දැන් මුලදී මෙහෙම එකක් නැහැ. හරි? දැන් අන්න අර වෙනස් වීගෙන දැන් මට ආදරෙන් සලකන්න පටන් ගන්නවා. එතකොට මම කැමති විදිහට වෙනස් වෙලාද නැද්ද? නේද? එතකොට මට ලෝභය උපදිනවද නැද්ද? අර නේද? අහන කැමති විදිහට වෙනස් වෙනවා නම් වෙනස් වීම හොඳයි නේද? නේද? ලෝභය උපදිනවා. එතකොට කැමැති විදිහට වෙනස් වෙන්නේ නැත්නම් දේශ අකමැති විදිහට වෙනස් වෙන්නේ දේශය උපදිනවා. නේද? ආන්ගේ ලෝභ දේශ මොහ උපදින හින්දා මොකද වෙන්නේ? අන්නේ ලෝභ දේශ මොහ ලෝභ දේශ උපදින හින්දා ප්‍රාණඝාත නේද? කැමැති දේ ලෝභයේ ඉපදිච්ච දේවල් හින්දා ප්‍රාණඝාත කරන්නේ නැද්ද? හ්ම් මගේ අය රැක ගන්න ඕනේ නැහැ කියලා සතු මරනවා. ලෝභයේ ඉපදිච්ච දේවල් වලට යහපතක් කරන්න ඕනේ නැහැ කියලා හොරකම් කරනවා. හ්ම් කාමයේ වර්ධව හැසිරෙනවා. ලෝභයේ ඉපදිච්ච දේවල් හින්දා බොරු කියනවද නැද්ද? බොරු කියනවා. හේලම් කියනවද නැද්ද? ආ. පරසවචන? ඔව් අනිත් අයට පරසවචන කියලා එන්නේ මේ ප්‍රත්‍යවවත් බලාගෙන නැහැ කියලා ලෝභයේ ඉපදිච්ච ඒවා රැක ගන්නවා. නේද? එතකොට කේලම් කියලා බිඳවනවා ලෝභය ලෝභයෙන් හින්දා කේලම් කියලා බිඳවනවා නේද පිටක ලේලි අම්මාගේ පුතා බිඳවනවා පිටක අම්මා ලේලිගෙන් මහත්ය බිඳවනවා නේද මොකද අර මස් ශරීරයකට සහ ආදරය ආදී දේවල් කියලා හිතෙන ලෝභයෙන් හින්දා එතකොට මෙන්න මේ වගේ ලෝභයෙන් හින්දා බිඳවනවා එක පැත්තකින් එකිනෙක ගැන ලෝභය අනිත් පැත්තෙන් අනිත් කෙනා කෙරෙහි තියෙන තරහ. ලේසයි. එතකොට ඒ විතරක් නෙවෙයි පින්වත්නි මොහේ හින්දාත් ඒ වගේ වැඩ වෙන ඕන තරම්. මොහේ කියන්නේ මෝඩකම දන්නේ නැතිකම. හ්ම්. අපි හිතනවා කවුරු හරි කියනවා මේ පෙට්ටියක් ඇතුලේ තියෙන්නේ හරි වටින දේවල් වගේක් කියලා. අපි නොයේක උපක්‍රම කරනවා මේ ගන්න කියලා ලෝභයක් උපදවාගෙන. හරි? මේක ගන්න ප්‍රාණඝාත කරනවා අදත්තාදාන කරනවා බලනකොට ඇතුලේ දාලා තියෙන පස් වර්ගයක් පුරවලා තියෙන එකක් තියෙනවා. දන්නේ නැහැ. හරි දන්නේ නැතිකම හින්දා මොනවද තියෙන්නේ කියලා ඇත්ත తත්ත්වය දන්නේ නැතිකම හින්දා අපි මේ ප්‍රාණඝාත ආදී කරනවා. ඔය තුන නැතුව එකක්වත් තියෙනවද බලන්න තව. ඔය තුන නැතුව එකක්වත් නැහැ. එහෙනම් මෙන්න මේ මෝහය හින්දා සිද්ධ වෙන කොටසක් තියෙනවා. මගේ సంతානයේ තියෙන මෝහය හින්දා සිද්ධ වෙන කොටසක් තියෙනවා. අන්න ඒ කොටස තමයි ලෝකයේ ඇත්ත తত্ত্বය දන්නේ නැති හින්දා මගේ තුල උපදින අකුසල. හරිද? එතකොට ඇත්ත తত্ত্বය දැනගත්තාම ලෝභ දේශ මෝහ උපදින්නේ නැහැ. අන්න ඒ ඇත්ත తত্ত্বය මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි මේ ලෝකයේ තියෙන වස්තුන් කෙරෙහි අපේ සිතෙන් දැනෙන්න ඕනේ පින්නත් දැනෙන්න ඕනේ ආන්ගේ දැනෙනකොටයි අපිට නිත්‍ය දෙයක් තියෙනවා නම් අන්න ඒ දෙයෙන් විතරයි මට සැනසීමක් තියෙන්නේ කියලා තේරෙන්නේ දැන් මෙහෙම හිතනද මේ ලෝකයේ සැප නැද්ද? ජීවත් වෙන මේ ලෝකයේ සැප නැද්ද? නැහැ. කිසිම සැපක් නැහැ. එහෙමද? සැප නැත්නම් ඉතින් අපි මෙහෙම ඉඳීයෑ නේද? ඔක්කොම පැවිදි වෙන්න එපා. හරි. මේ ඇත්තෝ ඉඳ උපරිම සැපයක් ගැන හිතන්න පොඩ්ඩක්. ජීවිතේ තමන් කැමතිම කෙනෙක් කැමතිම තැනකදී හම්බෙච්ච අවස්ථාවක් ගන්න මුණ ගැහුණා දිසිය කොච්චර ලොකු සැපයක් උපදිනවද කියලා හිතන්න නේද හිතට හරි සතුටක් දැනෙනවා නේද අවුරුදු ගානකට පස්සේ පුතෙක් ගෙදර ආවා කියලා හිතන්නකො පිටරට ගිහිය පුතෙක් ගෙදර ආවා අම්මර කොහොමද දැන් එනකන් එනකන් බලාගෙන ඉන්නේ මොකද දැකීමෙන් උපදනා වූ සැපය විඳින්න බලාගෙන ඉන්න. ආවා. ඇවිල්ලා විනාඩියක් දෙකක් යන ඉතල දුරකථන ඇමතුමක් ගන්නවා කාටදෝ නිකන් පැය ගානක. ඒ පුතාගේ දැකීමේ සතුටත් එක්කම අම්මට මොකක්ද දෙන අදහස? මෙයා වෙනස් වෙයිද? නේද වෙනස් නරක වෙයිද? මෙයා වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා ඒ වෙලාවේ ඉඳන් උත්සාහ ගන්න ගන්නවද නැද්ද? නේද? මං අහනවා මේ ලෝකේ අපි ලැබුවා වූ ජීවී හෝ අජීවී සියලු වස්තු වල ඔන්න ඔය කියන රැකගන්න ඕනේ කියන ලක්ෂණය තියෙනවද නැද්ද? බය තියෙනවද නැද්ද? මොකද දන්නේ ඇවිදිනකොට පාරේ හැම ඇවිදිනකොට දෙපැත්ත බලලා හැම පරිස්සමෙන් යන්නේ. ඇයි ඉතින් පරිස්සමෙන් යන්නේ? මේක කොහරි හැප්පුණොත් ඉවරයි කියන බය තියෙනවා. ඒකද හරියට පරිස්සම් වෙලා ඉන්න වෙලා තියෙනවා. නේද? මේ ශරීරයේ මේ වෙලාවේ නම් තුවාලමකුත් නැහැ. දැන් තුවාල තිබ්බනම් ඒවා හොඳ වීම සැපයි. හැබැයි තුවාල දැන් මොකුත් නැති වුණාට අපි දුක් විඳිනවා. ඇයි? මේක ආරක්ෂා කරගන්න ඕනේ මේක වෙනස් වෙනවා කියලා දන්නේ හින්දා. හැම වෙලේම පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයේ තියෙනවා අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය තියෙන හින්දා අනිත්‍ය ලක්ෂණය තියෙන කිසිම දෙයක් අපිට ඕන හැටියට අපේ ළඟට ගත්තොත් එහෙම ඒකෙන් අපිට සැප ලැබුණාට ඒ සැපත් එක්කම පොළාපයින් රබර් බෝලේ වගේ. නේද? සැපත් එක්කම අනිත් පැත්ත යන. සැපත් එක්කම උරුම වෙච්ච යම්කිසි පීඩිත දුකක් පිනවද නැද්ද? ඇයි ඒ දුක? අනිත්‍ය ස්වභාවයෙන් හින්දා. යමක් අනිත්‍ය නම් යද නිච්ඡං කන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකමයි. යමක් අනිත් වෙනම් දුකයි. දැන් සමහරවල් බෙහෙතෙන්න පුළුවන් ඒ තුවාලය හොඳ වෙනකොට ඉතින් සපයිනේ. එහෙනම් අනිත් හින්දා සපයි කියලා. නේද? තුවාලය හොඳටම රිදෙන දැන් ගොඩක් දුකයි. චූටක් හොඳ වීගෙන එනකොටත් ටිකක් සපයි දැන්. නේද? අර ඊය තරම් දුක නැහැ. හැබැයි ඒ සපත් එක්ක මට තව දුකක් ගොඩ ගහනවා. දන්තම් හොද වීගෙන එනවා ආයෙ රුදෙනවල පැහැවලා තියෙද්ද නැහැ. ආයෙ පැහැවලා තියෙද්ද නැහැ. මේ පීඩනේ හැම වෙලේම තියෙනවද නැද්ද? කොහොමද දෙවලට තව ටිකක් හොද වෙලා. ඒ වෙනකොට ආය මේක පැහැවයි දන්නේ නැහැ. ඇයි අපි දන්නවා මේකේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා කියලා. ඊට පස්සේ ආය මේක ගොඩාක් හොඳ වෙලා යන්තම් තිතක් වගේ දැන් තියෙන්නේ. ඒත් තාම තිතක් තියෙනවනේ අප්පා. නේද? එහෙම වෙයි දන්නේ හැම වෙලේම අනිත් පැත්ත පෙරලේද අනිත් පැත්ත පෙරලේද අනිත් පැත්ත පෙරලේද කියන බය තියෙනවද නැද්ද? ආන් සැප වේදනාවේ විපරිණාම දුක්ඛ තියෙනවා කියන්නේ ඒකයි. සැප වේදනාවෙම ඒ දුක තියෙනවා. සැප වේදනාව ලැබීමත් එක්ක මේ දුක තියෙනවා. ඔන්නෝක තේරුම් ගත්ත තේරුම් ගත්තොත් අපේ පින්වත්නි අපි අතුලාන්තයෙන්ම අපිට ලෝභය උපදින එක, දේශය උපදින එක නවතිනවා. ඒ වස්තුන් කෙරෙහි ලෝභය උපදින එක විශේෂයෙන් අධික ලෝභයක් උපදින එක නවත්වනවා. මේක හරියටම දැනගත්තොත් ඇයි හැම නිමේෂයකම මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා යම්කිසි කෙනෙක් දැනගත්තොත් එයාට අධික වශයෙන්ම තියෙන ලෝභය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒමදිවට ඒ කියන්නේ මේ මේ ලෝභය උපදින මේ වස්තුවල අනිත්‍ය ලක්ෂණය වගේ මොකද තියෙන්නේ? දුක ලක්ෂණය තියෙනවා කියන එක. ඒ වගේම පින්නත් මේ ලෝකයේ තියෙන දේවල් අපිට වෙනස් හැම වෙලේම අනිත්‍ය වුණාට ඒවා මට හිතෙන්න පුළුවන් මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් කියලා. නෑ ඊළඟ ලක්ෂණය තමයි මේකේ සිද්ධ වෙන වෙනස් වීම මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නෑ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. ප්‍රාර්ථනා කරාට එහෙම වෙන්නේ නෑ. මගේ පුතා මට ඕන විදිහට වෙනස් වේවා. අනිත්‍ය වේවා මං කැමති පැත්තට අනිත්‍ය වේවා. හරි. නෑ වෙන්නේ නෑ. ඒක එහාටවත් කරන්න පුළුවන් කමක් නැත්තේ. ආන් එක මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණය. එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් හැම නිමේෂයකම අපේ ජීවිතය තුළ තියෙනවා. අන්න ඒ ඒවා පිළිබඳව තමන්ගේ මානසිකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳ තමන්ගේ මානසිකාරය හේතු කොටගෙන නිවැරදිව තේරුම් නොගැනීම නිසා ලෝභ දේශ මොහ ඇති වෙනවත් මොකද වෙන්නේ? මොකද කියන්නේ? නේද? එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තෝරගත්තද එතන ලෝභ දේශ මොහ ඇති වෙන්නේ? ඇති වෙන්නේ නැහැ. අද මේ බලන්න දේශේ නැති වෙන හැටි ඔය අනාත්ම ලක්ෂණයෙන් දපින්නත් මේක හරීම ප්‍රකට කාරණාවක්. ඒකට මම ආයෙ මතක් කරන්න ඕනේ. හරීම ලස්සන කාරණාවක් ඒක. හරිද? කොච්චර ලස්සනද කියන එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. දවස් ගණන් කිව්වත් මදි කියලා හිතනවා. ඒකද මම ආයෙ කියනවා ආයෙ කියනවා මේ මෙතෙන්ටම හිත ගන්න කොහොම හරි කියලා. කොහොම හරි මෙතෙන්ට හිත ගන්න කියලා. ඒකට ගොඩක් ප්‍රශ්න විසඳනවා සැහැල්ලුවෙන් ඉතා සැහැල්ලුවෙන්. ඉතා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ඉතින් මේ මොනවද අර මූණ නිකන් අර ඕනේ නැහැ ඕනවා කියන්න ඕනේ නැහැ. ඕවා කිව්වහම නේද? මේ අරහණ වෙන්න ඕන තමයි. නේද? හොඳයි. කමන්නේ කොහොමද මොකද? දන්න දේනේ අය දන්න දේ කියන්න ඕනේ නෑ. එපා වෙලා වගේ ඉන්නේ ඉතින් ඔය නේද? බලන්න පින්නත් නේ ලෝකෙත් එක්ක අපි හරියට තරහ වෙනවා. තරහ යනව නෙවෙයි. තරහ වෙනවා හරියට තරහ වෙනවා. ඇයි ඒ? ඔය පුටු මේසත් එක්ක තරහ වෙනවා ලාවට. පාරේ තියෙන ගල් එක්ක තරහ යනවා කකුල එහෙම වැදුනහම. මොකද මට කැමති විදිහට නෑ. ස්වාමියා භාර්යාවත් එක්ක තරහ වෙනවා. දරුවෝ දෙමාපියෝ තරහ වෙනවා. මාමල බෑනලා නැන්දමල ලේරිලා තරහ වෙනවා. ඇයි ඒ? අහවලා මං කැමති විදිහට නෑ මං කැමති විදිහට නෑ කියලා. මං කැමති විදිහට තමන්ගේ ශරීරය පිනවද දන්නේ නෑ. මූණ තියෙන්නේ මං කැමති විදිහට. ඔය හම්බෙලා තියෙන මූණට මං කැමතිද? කන්නාඩියෙන් <laughs> ගිහින් බලපුවම තේරෙනවා ඒවත් අකමැත්ත. නේද? ඈ ඉතින් මොකද කරන්න වෙලා තියෙන්නේ? හම්බෙච්ච විදිහට තියාගන්න වෙලාද නැද්ද? හම්බෙච්ච විදිහට තින්දිපදේ මොකද කරන්නේ? එන වැඩිම තරහ යන්න ඕන කාත් එක්කද? මූණත් එක්ක. මේක මේ පාරේ අර යන්නවත් බෑ මේක අර යන්න නම් අඳින්න ඕනේ. නේද? මේකේ ඇඳලා හදන්න ඕනේ. හ්ම්. ලැජ්ජා හැබැයි මේ මූණ පාරේ යන්න අනේ මන් දන්නේ නැහැ මොනවා හිතනවද දන්නේ නැහැ අනිත් අය. කියලා එහෙම හිතෙනවා. එතකොට ඒ වගේ නම් එතකොට මේ මූණ හැදෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒ වගේම මගේ සිතේ ඇතිවන්නා වූ සිතුවිලි ආදරය, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය මං කියන කියන වෙලාවට මං කියන කියන විදිහට හැදෙනවද? මං කියන කියන වෙලාවට මං කියන කියන විදිහට හැදෙනවද? නැහැ. හැදෙන හැදෙන දේ බාර ගන්න වෙලාවද නැද්ද? ඇත්තටම කෙනෙක්ව දැක්කහම මට තරහ මම ගන්නවද මට තරහ එනවද? තරහ යන જાතිය කෙනෙක් නම් මට තරහ එනවා මගෙන් කිසිම අවසරයක් කිසිම පූර්ව දැනුම් දීමක් මොකක්වත් නැතුව. එහෙනම් මෙතන තරහ ගිහිල්ලා මම මොන හරි කරනවා නම් ඒකේ වගකීම මට නෑ. ඒකේ වගකීම මට නෑ නේද? එහෙනම් ඒක හරියට නිකන් මූණේ දාපු තුවාලයක් වගේ කියලා මං හරදාම කියනවා. මගේ මූණේ තුවාලයක් දැම්මොත් හේතු හින්දා දාලා. ඒක මං කරගත් එකක් නෙවෙයි. විතර ගෙඩියක් ආවත් ඒක මං කරගත්තේ නැහැ. මට යම් කිසි ආකාරයකින් තරහ ආවනම් ඉරිසියාව ආවනම් ඒකත් මං කරගත් එකක් නෙවෙයි ඒක ආප එකක්. හොඳට බීක් කරලා බලනකොට තේරෙනවා. මගෙන් කිසිම ආරාධනාවක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව මං එපා කියද්දි මං කැමති නෑ කියද්දි සමහර සිතුවිලි අපේ හිතේ එනවද නැද්ද? එහෙනම් ඒවා මගේ වැඩ නෙවෙයි. ඒවා මගේ වැඩ නෙවෙයි. එහෙනම් තරහ අරගෙන මං කාට හරි බයිනවා නම් ඒක මට කරන්න දෙච්ච එකක්. කරපු දෙයක් නෙවෙයි. කෙරෙන මට්ටමට මාවපත් වුණා. කෙරෙන මට්ටමට මාව අපි කියන්නේ ඒක. මට ඒක නොකර ඉන්න බැරි වුණා. මට මාව පාලනය කරගන්න බැරි වුණා. මට මාව ඒක කෙරෙන தත්තට පත් වුණා කියලා කියන්නේ. අන්න ඒ ලක්ෂණය අනිත් අයට දාලා බලන්න පොඩ්ඩක්. මම කියන්නේ මේ අනාත්ම සංඥාව මොනතරම් වටිනවද කියලා තේරුම් කරවන්නයි අපි මේ ගැන ගොඩක් කතා කරා නැවත නැවත කතා කරනවා නැවත නැවත කෙනෙකුට තරහ කියලා මට බයිනවා මට දැනෙනවා නම් අතුලාන්ත හැඟීමකින් අවබෝධයෙන්ම දැනෙනවා නම් ඒක යාගේ වැඩ නෙවෙයි කියලා ඒක එයාගේ වැඩක් නෙවෙයි කියලා දැනෙනවා නම් දැන් ඕක කියනකොට එකපාරට මෙතන හාමුදුරන්ට ටිකක් ආ රහවලා දැන්න ඒක එයාගේ වැඩක් නෙවෙයි කියන හාමුදුරුවෝ. හාමුදුරන් ටිකක් පිස්සුවගේ නේද? කවුරුහරි අපිට බැන්නාම මම ඒ ඔහොම කියන්න යන්නේ හරිද ඒකට. හරි. කවුරුහරි මට බයිනවා. හරිද? එතකොට අපේ දරුවෙක් ඇවිල්ලා අහනවා අම්මට බැන්න දැන් මොකද කරන්නේ? නෑ එයා ගියාගේ වැඩක් නෙවෙයි. ළමයා ඔළුව නාක් කරගන්න එතකොට. නමුත් ඇත්තම කියනවා නම් ධර්මානුකූලව හොයලා බලනකොට ඉතා ගැඹුරින් හොයලා බලන කෙනෙකුට ඒක තේරෙනවද නැද්ද? ආන් ඒක දැනෙනවා තේරෙනවා පින්නත්. ඒක එයා තුල සිද්ධ වෙන සිද්ධියක් මිසක් ඒක එයා කරන වැඩ නෙවෙයි. ඒ ඒ තරහ ඒ ඊර්ෂ්‍යාව අපි ඔක ඔක හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවානේ. ඇයි? හොඳට කාට හරි බැනලා අපි ටිකක් වෙලා ගිහලා කියන්නේ නැද්ද? අපරාධ අපේ හිතම කියන්නද කවුරු හරි කියලා දීලා නෙවෙයි. අපරාධ මං ඒක කරේ කියලා. අපරාධ මං ඒ වචන කිව්වේ කියලා කියනවද නැද්ද? එහෙනම් ඒ වෙලාවේ මට සිහිය තිබිලාද? නෑ. දැන් කවුරුත් කියලා දීලා නෙවෙයි මං දැන් කියන අපරාධය ගුණේ අපරාධය කරේ කියලා. එහෙනම් ඒ වෙලාවේ සිහිය තිබිලා නෑ. ඒ වෙලාවේ තමන්ගේ පාලනය තිබිලා නෑ. අන්න හොඳට කල්පනා කරගන්න. එහෙනම් මේ යමක් සිද්ධ වෙන්නේ අන්න එහෙම ඒ ඒ කෙනාට ඕන විදිහට ඒක තේරුම් ගන්න කාගේ දිහා බලලාද? මගේ දිහා බලලා, මගේ සිත දිහා බලලා. එහෙනම් මගේ සිතුවිලි ඒ වගේ නැగి නැగి එනවා නම් මගෙන් අවසරයක් නැතුව ඇවිල්ලා ක්‍රියාත්මක භාවයට එනවා නම් අන්න අහවල් අයගේ සිතුවිලිත් ඒ වගේම තමයි. ආන් එතකොට කවුරු හරි වැරද්දක් කරොත් අපිට මොනව හිතේද? නේද? කාගරි ඇඟේ තුවාලයක් ඇදලා ඉන්නවා දැක්කහම රිදි රිදි ඉන්නවා දැක්කහම රිදෙනවා කියලා දැනනකොට අනේ පව් කියලා හිතන්නේ ඒක එයාගේ වැඩක් නෙවෙයි හින්දා අන්න ඒ වගේ අපිට මේක ගැන අනාත්ම සංඥාවෙන් බැලුවොත් ඒක එයාට කරගන්න දෙයක් නැතුව සිද්ධ වෙච්ච දෙයක් බව එයාට කරගන්න දෙයක් නැහැ සැඩපහරකට අහු වුණා වාගේ ඇති වෙලා තියෙන මේ ප්‍රබල සැඩපහර තමයි මේ මනසේ සැඩපහර. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එයාට ඒකට කරන්න දෙයක් නැහැ. එයාට මේ මට බයින්නේ ඔය එතන උපදින සිතුවිලි වල ස්වභාවයෙන්දයි අනනාත්ම ලක්ෂණය බලන්න ඕක නොදැනගෙන ඉන්න හින්දා විද්‍යාව හින්දා ඇත්ත දන්නේ නැති හින්දා අපි මොන තරම් දුකක් විඳිනවද කියලා අනුන්ගේ වැරදි හින්දා කියලා මම කියන්නේ. තමන්ගේ නෙවෙයි අනුන්ගේ වැරදි හින්දා පින්නත් මේ මොන තරම් දුකක් විඳින්න සිද්ධ වෙලා තියෙනවද කියලා බලන්න. මොකද කියන්නේ? ඕක තේරුම් ගත්තද අනුන්ව අහෝසි අහවලාමට බැන්නා අය, අහවලාමට ගැහුවා අය, අහවලාමට මෙහෙම කළා අය කියලා. එතකොට හොඳට තේරෙනවා gedara ඉන්න පිරිස් මේ මේ අය මේ මේ විදිහට හැසිරෙන්නේ ඒ ඒ අයගේ හිතවල නැගෙන සිතුවිලි නැගෙන ස්වභාවයේ තියෙන සිතුවිලි හින්දායි. නේද? පුංචි දරුවෙක්ගේ හිතේ ස්වභාවයේ නෑ හොඳ නරක කියලා දෙන්න පුළුවන් ගතිය. හරිද? අවුරුදු 5ක විතර ළමයෙක් අරගෙන අපි අර මේ ලොකු දේවල් කියලා දෙන්න යනවා. දස කුසල් කියන්නේ මේවා පුතේ. දස කුසල් කියන්නේ මේවා නේද? කිව්වට එයාගේ එහෙම ස්වභාවයක් තියෙනද ඒවා තේරුම් ගන්න. අන්නේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ මනසට ගෝචර වෙන දේවල් වගේ තියෙනවා. අන්නේ අතීත අත්දැකීම් අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි ආන්ගේවා වගේ හින්දා තමයි මෙතන මේ මේ මේ සිතුවිලි ඇති වෙන්නේ ඒ අය තුල කියලා අපි හොඳින් තේරුම් ගන්න. ඉතින් ඒකට අනාත්ම සංඥා පොඩක් අහන්න ඕනේ. ඒ විදිහට අන්න එහෙම තේරුම් ගත්තාම පින්නත් මේ ලෝකයේ ලෝභ, දේශ, මෝහ ඇති වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තෝරගන්නකොට ලෝභ, දේශ, මෝහ ඇති වෙන්නේ නැහැ. ලෝභ, දේශ, මෝහ නැති වෙනකොට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච සම්ප්‍රප්පලක් ඇති වෙන්නේ නැහැ. ඉමස්මින් සතිදං හෝති, ඉමස් උප්පාදා ඉදං මේ ඇති කල්හි මේ ඇති වේ, මේ නැතිව කල්හි මේ ඇති වෙන්නේ නැහැ. මේ නැත්තම් මේක වෙන්නේ නැහැ. මම ඉතින් මේ අත්තන්ගේ පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්න හදන්නේ. කාට හරි තරහෙන් කතා කරලා කියන්නේ ආන්ගේ වෙලාවේ මට තරහ ගිහිල්ලා කවුරු හරි කියන්නේ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දන්නේ නැති හින්දායි උනේ කියලා හැම මතක් වෙනවද දන්න. නේද? මගේ තුල ඉපදුනා වූ අකුසලය ඉපදුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මන් දන්නේ නැති හින්දාය කියලා මතක් වෙනවා දැන්. මොන පස්සේවත් මතක් නැහැ නේද? ඒ වෙලාවේ මතක් වෙනවා තියා පස්සේවත් මතක් වෙන්නේ නැහැ මේක දන්නේ නැති හින්දායි කියලා. එහෙම මතක් වෙන අය මේ ලෝකේ නැද්ද දන්නේ නැහැ. මේ ලෝකේ කොහෙවත් නැද්ද දන්නේ නැහැ. නෑ කිව්වොත් අපිට හරි හිතට හොඳයි. ඉතින් අපි වගේමනේ ඔක්කොම කියලා. හිතාගින්නේ නෑම කියලාද? මොනෑතරම් ඉන්නවා පින්නත් යන්නේ ඒ தත්තෙට හිත ගන්න තමයි භාවනානුයෝගීව උපාසක උපාසිකාවන් නෙවෙයි පැවිද්දන් විතරක් නෙවෙයි උපාසක උපාසිකාවන් පවා ඔච්චර උත්සාහයක් ගන්න තැන් තැන් වල දැකලා තියෙනවානේ දවස් 7ක් භාවනා කරන්න යනවා දවස් ඊට වැඩි ගාණක් භාවනා කරන්න යනවා අනිත්‍ය සංඥා පුරුදු කරනවා අනාත්ම සංඥා පුරුදු කරනවා අසුභ සංඥාව පුරුදු කරනවා ආන්ගේ පුරුදු කරන්නේ ඒ වගේ හැඟීමක් එන්න තමයි. අනිත්‍ය සංඥාව පුරුදු කරපු කෙනාට පින්නත් මේ අන්න ඒ වගේ හැඟීමක් තමන්ගේ තුලින් නැగిලා එන ස්වභාවය තියෙනවා. ඒ වගේ හැඟීමක් තමන්ගේ තුලින් නැగిලා එනවා අනිත්‍ය සංඥාව පුරුදු කරපු කෙනෙකුට. හරි? ඒ කියන්නේ මේක මගේ අතින් මේ සිද්ධ වෙච්ච වැරද්ද ලෝකයේ අනිත්‍ය ස්වභාවය දන්නේ නැති හින්දා කියලා ආන් ඒක අපේ තුල ඇති වෙන ඇතිවිය යුතු හිත දවසේ අපි කතා කරන යෝනිසෝ මනසිකාරය කියන්නේ යම් කිසි ආකාරයක කාරණා කිහිපයක් නේ අන්න ඒක අපි තුල ඇති වෙන යෝනිසෝ යෝනිසෝ මනසිකාරයයි. ඉතින් එවැනි මනසිකාරයක් ඇති කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ මේ හේතුඵල ධම දකින්න. අනුන්ගේ අතින් අනුන්ගේ අතින් වැරද්දක් වෙනවා දකින්නකොට එතකොට. ආ තුවාලේ වගේ දැන් තමයි දැන් මතක් වෙන්නේ. අනුන්ගේ අතින් වැරද්දක් වෙනවා දකින්නකොට මතක් වෙනවා යා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට වැටහෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ කියලා. හ්ම්. අන්න එහෙම වැටහෙනවා නම් පින්වත්නි, ඒ තනත්තාගේ සිතෙන් නිබඳව නිරතුරු එක නැగిලා එන්න ඕනේ. ඉතින් කාගේවත් හිත ගැන නෙවෙයි බලන්නේ කාගේ හිත දිහාද? Tamange හිත උදේ ඉඳන් හැන්ද වෙනකම් මට අනිත්‍ය කොච්චර මෙනෙහි වුණාද? දුක්ඛ ලක්ෂණය කොච්චර මෙනෙහි වුණාද? අනාත්ම ලක්ෂණය කොච්චර මෙනෙහි වුණාද? දැන් උදේ ඉඳන් මං ජීවිතය ගත කරනකොට ඇයි මේ මේ චිත්තසංතානයේ ආය මතක් කරනවා මං සිතුවිලි අදහස් උපදින්නේ අතීතයේ මට ඇතිවෙච්ච දැනුම් සම්භාරය අනුව තමයි මං දන්න දේ අනුව තමයි ඔන්න ඔය විදිහට ඒක දැනගෙන තමන්ගේ ජීවිතය තමන්ගේ සිත නිවැරදි තැනකට තල්ලු කරලා දාන්න ඕනේ සිතේ හැසිරීම තේරුම් ගත්තාම අපිට මේ කුසලය අකුසලය කුසල මූලය අකුසල මූලය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉන්නත් යම් කිසි කෙනෙක්ගේ අපි හිතමු යම් කිසි කෙනෙක් එක්ක අපි තරහෙන් ඉන්නවා කියලා. අන්න ඒ තරහෙන් දේශයෙන් ඉන්න දවස්වල එයා එයා මොනවා හරි කරොත් දේශය කියන එක මගේ හිතේ වැඩියෙන් වැඩියෙන් නැగిලා තියෙන වෙලාවල් වල එයාගේ අතින් මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් මට ඒ පිළිබඳ දැඩි තරහක් තියෙනවද නැද්ද? නේද? දැඩි තරහවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳ කෙනෙක් ඉන්නකොට ඒ හොඳ කෙනාගේ ඒ ඒ හොඳ කෙනෙක් ඉදිරියේදී ඒ කියන්නේ යා ගැන මට කරුණාවක් තියෙන ආදරයක් තියෙන කෙනෙක් අතින් වැරද්දක් සිදු වුණා හොඳයි කියලා හිතන අවස්ථා ඒකට කමක් නැහැ කියලා සමාව දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ මේ වගේ ඒ හැඟීම් නැවත නැවත නැగిලා එනකොට ඒවා තව වර්ධනය වෙනකොට ඒවා වර්ධනය නොවෙන්නත් ඇති වෙලා තියෙන අකුසල හැඟීම් වර්ධනය නොවෙන්නත් කියන කුසල හැඟීම් වර්ධනය වෙන්නත් අවශ්‍ය කරන පණිවිඩේ අවශ්‍ය කරන කළ යුතු දේ කොහෙන්ද එන්න ඕනේ කරන්නේ තමන්ගේ මානසිකාරේ ඒක නැగిලා ඉන්න ඕනේ. හැම වෙලේම ඒක නැగిලා ඉන්න ඕනේ. අන්න ඒක නැగిලා එන්න නම් ඒ ගැන අපි දැනුවත් වෙලා තියෙන්න ඕන. කාගෙන්ද? කල්යාණ මිත්‍යාංගෙන්, ධර්ම ශ්‍රවණයෙන්, කල්යාණ මිත්‍යාංගෙන් මේ පිළිබඳ දැනුවත් වෙලා තියෙන්න ඕන. එතකොට අර මොනවා හරි ශේත්‍රයක් පිළිබඳ අපි එක එක එක එක ඒවා දැනගෙන අපිට වෛද්‍ය ශේත්‍රය, ඉංජිනේරු ශේත්‍රය නැත්තම් වෙනත් බාහිර මේ කියන පොඩි පොඩි දෙයක් උනත් පොඩි වෘත්තියක් උනත් පුරුදු වෙන්න ඕන කියලා කියනවා නේද? ඇයි ඒ පුරුදු වෙන්න ඕන කියන්නේ? අන්න අර විදිහට හිතෙන් නැగిලා යන විදිහට හදා ගන්න ඕන හින්දා. මෙන්න මේ පටිච්චසමුප්පන්න ස්වභාවය මේ හැම නිමේෂයකම අපිට දැනෙන්න නම් අපි මේ අපිව හොඳට අපිව හොඳට පරීක්ෂා කරපුවාම අපිට මේක හැම ඉගෙන තමන්ගේ පැත්තට හිත යොමු කරගෙන තමන්ගේ සිතට කයට අරමුණු කරගෙන මේකේ ක්‍රියාකාරීත්වය Tamange තුලින් මම දැන් දින කීපයකට ඉස්සලා කිව්වා වගේ ගින්දර යන වගේ ගින්දර ගැන දැනගත්ත එක භාවිතා කළා ඒකද මේක භාවිතා කරන්න පටන් ගන්න ඕනේ මේ මේ හිතේ වැඩපිළිවෙල මමම අත්දක දැක අත්දක දැක අත්දක දැක අත්දක දැක ධර්මයට සම්බන්ධ කර ගන්න ඕනේ මම දැනගත්තා මේ මේකට තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ මෙන්න මේකට තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ මේක තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ මේක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ මේක තමයි මෝහ මෝහය කියන්නේ කිය කිය කිය කිය තමන්ගේ సంతానගත වැඩපිළිවෙල හැම වෙලෙම තමන්ම අඳුර ගන්නවා. ඒ අඳුර ගන්න අවශ්‍ය කරන සිත අපි දැන් කතා කරා බොහෝ දේවල් සීල, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන්. ඒකේ හඳුනගන්න භාවිතා කරන භාවිතා කළ යුතු ශක්තිමත් හිත සකස් කර ගැනීම මීට පෙර අපි බොහෝ වාරයක් සාකච්ඡා කරා. දැන් කරන්නේ ආර්යයට මේ යමක් ගවේෂණය කරන ගවේෂකෙක් වාගේ මගේ පැත්තට හැරිලා මම මේ සිතුවිලි කොහොමද හැදෙන්නේ කියලා පරිස්සමෙන් ගවේෂණය කරනවා. හොඳට බලන්න මෙන්න මට අද ඊර්ෂ්‍යාව ආවා. මේක ආවේ මොකද? නේද මේක ආවේ මෙන්න මේ ලෝභයෙන් හින්දා මෙන්න මේ මේ කෙනා ගැන මට ඇති ඇති වෙච්ච ලෝභයෙන් හින්දායි මේක ආවේ. ඒ ලෝභය ආවේ මොකද? ඒ ලෝභය ආවේ ඒ වස්තුව කෙරෙහි මට අනිත්‍ය ලක්ෂණය දන්නේ නැති හින්දා දුක්ඛ ලක්ෂණය දන්නේ නැති හින්දා අනාත්ම ලක්ෂණය දැන් නැති හින්දා. එහෙනම් මම මොකද කරන්න ඕන? ඉක්මනට බෙහෙත දෙන්න ඕන. කොතෙන්ටද? මුලටම. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න ඕනේ. ආන් එක නැවත නැවත ඒවා තේරුම් ගන්නකොට පින්නත් මේ ටික කාලයක් මේ අධ්‍යය විදිහට තේරුම් අරගෙන තේරුම් අරගෙන තේරුම් අරගෙන කටයුතු කරනකොට ටික කාලයකදීම මොකද වෙන්නේ? හැම වෙලේම යමක් දැක්කහම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න පටන් ගන්නවා. රූපයේ තියෙන අනිත්‍ය ලක්ෂණය, වේදනාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය, සංඥා සංකාර විඥානයන්හි තියෙන අනිත්‍ය ස්ථිර නැති ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ సంతානගත වැඩපිළිවෙලේ තියෙන මහ වේගවත් සිද්ධ වෙන දෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඇතුවමයි මේ පෘථග්ජන ලෝකේ මේ මනුෂ්‍ය ලෝකේ අපි මේ ජීවත් වෙන ලෝකේ යමක් බිහි වෙනවා නම් බිහි වෙන්නේ. යමක් බිහි වෙනවා කියනකොට අපේ ඊර්ෂියාව බිහි වෙන එකක්. ක්‍රෝධය හැදෙන එකක් අපේ තුල. වෛරය හැදෙන එකක්. විදුකම හැදෙන එකක්. එතකොට මේ හැදෙන ඒවා ඔක්කොම හැදෙන්නේ මෙන්න මේක පිළිබඳ තියෙන නොදැනීම හින්දායි මේ අකුසල් අකුසල් ගොඩ නැගෙන්නේ මොනෝක තියෙන නොදැනීම හින්දායි. පැහැදිලිද? දැන් ඉතින් මම මගේ සිත දිහා බලාගෙන ටික කාලයකින් ඕක පුරුදු කරගන්න ඕනද නැද්ද? අපිට නම් බෑ, අපිට නම් බෑ, අපිට නම් බෑ කියලා ඉන්නේ නැතුව ටික කාලෙකින්ම එවැනි මානසික තත්ත්වයක් එන විදිහට පුරුදු කරගන්න ඕනේ. පුරුදු කරගන්න ඕනේ. මේ මේ තමයි මේ අහවල් අහවල් අයගේ අත්නෝමතික ක්‍රියාකාරකම් මේ තැනත්තර කරන්න දෙයක් ඇත්තේ නෑ. මේ තැනත්තර කරන්න දෙයක් ඇත්තේ නෑ කියලා මොකක් හරි වැරද්දක් වුණාම අපි ඒ පිළිබඳව ඉතාමත්ම ගවේෂණශීලීව මේක කොහොමද උනේ කොහොමද උනේ කොහොමද උනේ කියලා හොයන්න ඕනේ. ඒ හොයනකොට අපිට මේකේ තියෙන සැබෑ ලක්ෂණ තෝරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සැබෑ ලක්ෂණ තෝරගත්තොත් පැහැදිලිවම අපිට අපේ ජීවිතය පිළිබඳව ඇතිවෙන හැඟීම වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සඳහා අපි ඒකාග්‍ර කරගත්ත හිත මේ චිත්ත පරම්පරාවට දැන් යොදවන්න පටන් ගන්නවා. කොහොමද ඒකාග්‍ර කරගත්තේ? හොඳට සිල් දැක්කා. නේද? දැන් මම හිතන්නේ අද 90 ගාණක්. දින 90 ගාණක් කියන්නේ මාස 3ක් විතර දැන් අපි බණහනද? නේද? ඔව්. දැන් මාස 3ක් විතර බණහනවා දැන්. ඉතින් මේ සතර කමටහන එහෙම දැන් වඩලා ඇතිනේ. නේද? මෛත්‍රිය වර්ධනය කරලා ඇති, අසුභය වර්ධනය කරලා ඇති. එහෙම දන්නේ නැහැ. පාසල් යන කාලේ ගණන් ටික හදාන් ආවද කියලා අහපුවම වගේ තමයි. නේද? පාසල් යන කාලේ ගණන් ටික හදාගෙන ආවේ කියලා අහපුවම අපි මොකද කරේ? හැදුවා වගේ පේන්න මොකද කරේ? සමහර අය අහයි කියලා බලන්න බිම බලාගෙන ඉන්නවා. නේද? බිම් බලාගෙන හිටියොත් අහනවා කියලා දැනගත්තාම මොකද කරන්නේ? මතකද කරපුවේ? මොකද කරේ? හොඳට නිකන් හදලා මේ දැන් දැන් දැන් කියන්නේ දැන් නිකන් මේකට ඉදිරිපත් වෙන්න පුළුවන් වගේ හොඳට ගුරුවරයා තියා අද්දේ ලොක් කරගෙන බලාගෙන. හරි. ඒතර ගුරුවරයා දන්නවා මෙයා හදලා තමයි. අනේ නැහැ. ටික දවසකින්ම ගුරුවරයා දැනගන්නවා මෙහෙම ඉන්නෙත් මෙහෙම ඉන්නෙත් හොරු තමයි කියලා. ඒ වගේ අපි දැන් මේ වයින් ප්‍රයෝජනය ගන්න උපරිම උත්සාහයක් ගන්න ඕනේ. උපරිම උත්සාහයක් ගන්න ඕනේ අරගෙන මගේ මේ සිතුවිලි પરම්පරාව දෙස අවධානයෙන් ඒක දිහා ඒක භාවිතා කරගන්න ඒක දිහා බලාගෙන තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට මගේ සිත සකස් කරගන්න ඕනේ. ඒක සකස් කරගන්න මට බැරි මොකද මේක එහෙම එහෙම හැම වෙලේම දුවන හින්දා. ඉතින් කවදාකවත් අපිට මේ තමන්ව තේරුම් ගන්න පුළුවන්කමක් නැති වෙයි එහෙම නැත්නම්. තමන්ව තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ හැමුණොත් එහෙම. ඉතින් එතකොට හැමදාම මුලාවේ ඉන්නේ භාගයක් දන්නේ නැතුව. හරි මේකේ තියෙන ඇත්තත්වය දන්නේ නැති ඇත්තෝ මේ ශරීර පිළිබඳව ලොකු මුලාවක් ඉන්නවා. විශාල මුලාවක් ඉන්නවා. මේ එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා ගැන ඇත්තත්වය දන්නේ නැතුව. ඒකට හරියට කරදරකාරී සිතුවිලියක් වෙනවා. මේකින්ද මේ කුසලය අකුසලය කියන එක අපි හිතන තරම්ම මේ අපි හිතන තරම්ම සරල දෙයක් නෙවෙයි. අනාගාමී පුද්ගලයා තුල අකුසල් තියෙනවද නැද්ද? අකුසල් හැදෙනවද නැද්ද? හැදෙනවා. ඊතාසියුම් අකුසලයක් තියෙනවා. සතරදාගාමී පුද්ගලයා ළඟද අනාගාමී පුද්ගලයා ළඟද අකුසල් වැඩි? සකුදාගාමී කෙනා ළඟ වැඩි. සෝවාන් පුද්ගලයා තුළ ඊට වඩා වැඩි. එතකොට අන්න එහෙම එක එක එක එක පුද්ගල సంతානවල ආයේ ඒ අකුසලයේ උපදින්න නැති විදිහට සකස් වුණේ ප්‍රඥාවෙන් දැකපින්දා. ප්‍රඥාවෙන් යමක් දැක්කනම් ආයේ ඒ අකුසලයේ එතන සකස් වෙන්නේ සකස් වෙන්නේ නැති ස්වභාවයකටමපත් වෙනවා. හරිද? අපේ సంతාන තුළ ඒ අකුසල ධර්මය නැවත සකස් වෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා ප්‍රඥාවෙන් ඒ ඒක ඒක තියෙන ඇත්ත తত্ত্বයම දැනගත්තා නම් මොකක්ද ඇත්ත తত্ত্বය? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ කියලා මම ඉස්සෙල්ලා මතක් කරා. ඉතින් අන්න ඒ ඒ තමයි ඒ ප්‍රඥාව නැති වෙනකොට සමහර වැඩක් නැති දේවල් පිළිබඳව අවිද්‍යාව සහගතව අපිට සතුට උපදිනවා. ඒවා එක්ක අපි ඇලී ගලී වාසය කරනවා එක එක කිව් උපකරණත් එක්ක දැක්කහම සතුට උපදින්නේ ඒ උපකරණය පිළිබඳ තියෙන ඇත්ත తත්ත්වය ඒ පුද්ගලයා තුළ තියෙන ඇත්ත తත්ත්වය දන්නේ නැති හින්දායි දැක්කහම එහෙම සතුටක් උපදින්නේ. ඒක දැනගත්තා නම් දැනගත්ත ගමන් අර සතුට උපදින ස්වභාවයම නැතිලා යනවා. හරියට නිකන් මං කෙනෙක් ගැන සත්පුරුෂයෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඊටාම අසත්පුරුෂයෙක් ගැන ලෝක සම්මතයේ නොයේකුත් වැරදි වැඩ කරලා අසත්පුරුෂවම හැසිරීමක් තියෙන කෙනෙක් ගැන මම මේ එකක්වත් දන්නේ නැහැ අසත්පුරුෂකම් ගැන. එතකොට මම හිතාගෙන ඉන්නේ අසත්පුරුෂෙක් කියලා. දැන් මම සතුටෙන්ද නැද්ද ඉන්නේ? දැන් මං ඉන්නේ සතුටෙන්. එතකොට කවුරු හරි කියනවා අසත්පුරුෂෙක් කියලා මං ගණන් ගන්නවත් නැහැ. නේද? නමුත් ටික දවසක් ඉන්නකොට ටික දවසක් ඒ ඒ ඈත් එක්කම ඉන්නකොට ඕන්න අපි දැනගන්නවා ඈත්ත තමයි අර කට්ටිය කිව්වේ මෙයා තරම් අසත්පුරුෂයෙක් තවත් තවත් නැහැ කියලා. අන්න ඒ දැනගත්තාම අර සතුටට මොකද වෙන්නේ? නේද? එතකොට අපි කියනවා මම මෙච්චර කල් රැවටිලා හිටියා කියලා. රැවටිලා ඉන්න කාලේ යම් සතුටක් ලැබුවාද අන්න ඒ සතුට පින්නත් නේ රැවටීම නැති වෙනකොට නැති වෙනවද නැතුව යනවමද නැද්ද? නම් පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්න අපිට නොයේකුත් ආකාරයේ සතුටවල් ඇති වෙනවා. හරිද? නොයේකුත් ආකාරයේ සතුටවල් ඇති වෙනවා. අන්න ඒ සතුට ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන දන්නේ නැති හින්දා. හරිද? මොහේ හින්දා. එහෙනම් අන්න ඒක තේරුම් ගත්තාම මොකද කරන්නේ? මේක මත්තේ නැහින්නේ නෑ. ක්‍රමානුකූලව ඇත්ත වටහා දෙනවා මහ වේගෙන්. කාටද තමන්ගේම සිතට. සිතට ඇත්ත වටහලා දෙනකොට මොකද වෙන්නේ? අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරෙනවා. තේරෙනකොට ලෝභ දේශ මොහ නැති වෙනවා. එතකොට ප්‍රාණඝාත ආදී අකුසලයන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේක තුල අපි ගැඹුරු බැල්මක් මේක තිබ්බොත් මේක වෙනවා මේක තිබ්බොත් මේක වෙන්නේ මේක තිබ්බොත් මේක වෙනවා මේක තිබ්බොත් මේක වෙන්නේ නැහැ හැම එකක් පිළිබඳව හේතු හොයපු අපිට අපේ සිත පිළිබඳව අන්න අර පටිච්චසමුප්පන්න ස්වභාවය ඒකට යොදවගෙන බලන්න ඕනේ මේක හින්දා මේක වෙනවා මේක හින්දා මේක වෙනවා මේක නැත්තම් මේක වෙන්නේ නැහැ කියලා අපේ සිතුවිලි පරීක්ෂා කරලා මේ වගේ සිතුවිලි ඇති වෙන්න හේතුනේ මේවායි කියලා හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ. හැම වෙලේම සිහියෙන් කටයුතු කරොත් යම් කිසි කෙනෙක් ඒ දැනත්තාට ලැබෙසුපදින්නේ නැතුව යනවා. ඉතින් ඒකින්ද යමෙක් අකුසලයේ දනේද කුසලයේ දනේද අකුසල මූලයේ දනේද කුසල මූලයේ දනේද කියලා කිව්වේ මේ වචනයෙන් දැනගන්නවට නෙවෙයි. හරිද අකුසලයේ කියවන සියුම් ඊටාම සියුම් අකුසල තියෙනවා. ඒව පවා දැනගන්න ඕනේ. ඒවා ඒ සියල්ල දැනගෙන කටයුතු කිරීමෙන් අපිට අපේ චිත්තසංතානයේ වැරදි අදහස් උපදින එක නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ වැරදි දෘෂ්ටි තියෙනකොට උපදිනා වූ සිතුවිලි ආය උපදින්නෙම නැත් උපදින්නෙම නැත්තරපත් වෙන දෘෂ්ටි හරි ජීවෙනකොට. දැන් තියෙන ලොකු ප්‍රශ්න ගොඩක්. දැන් තියෙන ලොකු ප්‍රශ්න ගොඩක්. ඒවා ඔක්කොම මොකද වෙන්නේ? නිෂ්ඵල දේවල් බවට පත් වෙනවා. ඉතින් උතුම්ම සැනසීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙන මේ උතුම් ධර්මයෙන් මමත් විශාල යහපතක් සිදු කරගන්නවා. මමත් මේ ජීවිතයේදීම උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියන් අනුමෝදන් කරගන්නවා කියලා තාක් කියලා අනුමෝදන් කරගන්නවා. හැමදෙනාම හැමදෙනාම මේ උතුම් ධර්ම දානයමය පුණ්‍ය කර්ම සිද්ධ කිරීමෙන් දැනතුනාව සියලුම පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා තව බොහෝ කාලයක් වෙන කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා අවසන් වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න මේ පින්වත් අයට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති Thank you.